හොඳයි මේ සන්ධ්‍යා කාලය තුල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පංචේන්ද්‍රිය භාවනාවත් ඒ තුල පවතින විද්‍යාත්මක කර්ම කාරණා පිළිබඳව අපි අපගේ ජීවිතයේ ගොඩාක් භාවනා පුරුදු කරලා තිබුණත් নানা ප්‍රකාර භාවනා පිළිබඳ අවබෝධ අත්දැකීම් අපි ලබලා සිටියත් අපි ඒ භාවනා තුළ දැනගත යුතු විශේෂිත වූ කාරණාවන් දැන නොගෙන සිටීම තමයි ලෝකෝත්තර ජීවිතයේ ඵල ප්‍රමාද වෙන්නටත් ඵල නොලැබීමටත් හේතුව වෙලා තියෙන්නේ. අද වර්තමානයේ බෞද්ධ පින්වත්තුන්ගෙන් මෛත්‍රී භාවනාව පිළිකුල් භාවනාව බුද්ධානුසතිය, ධම්මානුසතිය, සංඝානුසතිය සතර සටිපට්ඨානය විදර්ශනාව කියලා ඕනෑම භාවනාවක් පිළිබඳව ඇව්වොත් මේ බෞද්ධ පින්වතුන් දක්ෂයි ඒ භාවනාව කියලා දෙන්නටත් ඒ භාවනාවට කමටන් දෙන්නටත් එහෙනම් සියලු දෙනාම සියල්ලම දැනගෙන ඉන්න මට්ටමින් සිටීම ගොඩාක් සතුටට කාරණාවක් ඒ විවේචනයට කාරණාවක් නෙමෙයි. ඒක සන්තෝෂ වෙන්න ඕනේ. මොකවත් දන්නේ නැත්නම් මුල හිඳලාම මේ දේවල් කියන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ 175ක් විතර අවශ්‍ය දේවල් හැම දෙයක්ම දැනගෙන සිටිනවා නම් අපට තියෙන අවශ්‍ය කාරණාව විතරක් කියලා දෙන්න. එනම් මේ පංචේන්ද්‍රිය භාවනාව ගොඩාක් අය එක එක ක්‍රම වලින් පුරුදු කරනවා වඩනවා නමුත් ඒ භාවනාවල තියෙන යථාර්ථය විද්‍යාත්මක පැත්ත නොදැන සිටීම ඒ භාවනාවේ ඵල නෙලා ගැනීමට අපෝසත් වීමට හේතුවක් වී තිබෙනවා. අද අපි මේ පංචේන්ද්‍රිය කියලා නම් කරන්නේ ඇස, කන, දිව, නාසය, සම මේ ආයතන පහෙන් වෙන්නා වූ කාර්යය භාවනාවක් වශයෙන් සිදු කරන්නේ කොහොමද? අපි දන්නවා ඇස කන දිව නාසය සම කියන ආයතන පහෙන් ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා කියන මේ කාරණා විතරයි සිදු වෙන්නේ. එහෙනම් මේ චක්කුව කියන ඇස කියන එක අපි සාකච්ඡාවට භාජනය කරනකොට අපට පෑදිලිව පේනවා මේ ඇස කියන ඉන්ද්‍රිය සෛල වලින් ඇදිච්ච එක අවයවයක් මේ කළු පාටට පේන්නේ සුදු පාටට පේන්නේ මේ වටේ ඒ අමකින් වැසිලා තියෙන්නේ ඒ අමට උඩින් ඇයි බැම කියලා කියන්නේ මේ හැම එකක්ම සෛල වලින් යුක්තයි මේ මිනිස් සිරුර ඉස මුදුනේ සිට යටිපතුල දක්වා සම්පූර්ණයෙන්ම සෛල වලින් පරිපූර්ණයි. එනම් මේ සෛලවල අපට තේරුම් ගන්න බැරි යම්කිසි දෙයක් තියෙනවා. ඒ දේ තමයි මේ ජීවියාට උත්පත්තියක් අදලා තියෙන්නේ. ඇසෙත් තියෙන්නේ සෛලනම්, කනෙත් තියෙන්නේ සෛලනම්, ඇයි කනෙන් අපට බලන්න බැරි? ඇසෙන් ඇයි අපට ශ්‍රවණය කරන්නට බැරි? එහෙනම් මේ ඉන්ද්‍රියන් වල විවිධාකාර කාර්යයන් පැවරිලා විවිධ ක්‍රමයන් වලට මේවා ක්‍රියාත්මක වෙනවා නම් එකම සෛලයක් මේ ක්‍රියාකාරීත්වය වෙනස් වීමේ ඒ මූලධර්මය, ඒ අභිධර්මය අපි දැන ගැනීම අවශ්‍යයි ලෝකෝත්තර ගමන සඳහා. එහෙනම් S2 දිහා අපි බලනකොට මේ S2 සම්පූර්ණයෙන්ම සෛල වලින් යුක්තයි. මේ ඇසේ ඉදිරියේ කාචයේ පවතින සෛලවල තුඩ තියුණුභාවයෙන් තිබෙනවා නම් අපි යමකට පීඩනයක් දෙනකොට ඒ පීඩනය නැවත පරාවර්තනය වෙලා මේ චක්කුවත් එක්ක ගැටෙනකොට ඒ සංඥාව මේ චක්කුව ලබා ගන්නවා. අපි S2 අරගෙන අපේ කල්පනාව වෙන පැත්තකට තියාගෙන හිටියොත් කිසිම නාමයක් රූපයක් පේන්නේ අපි දන්නවා අපි බස් රථයක වාහනයකින් පාර දිගේ ගමන් කරනකොට අපේ කල්පනාව වෙන දියාවක තිබුණොත් ඒ කඩමණ්ඩි ඒ කිසිම ගොඩනැගිල්ලක් වර්ණයක් මිනිස්සු පාට සිද්ධි මොකවත් අපේ මතකේ නැහැ. ඒවා කිසිම දෙයක් රැඳෙන්නේ නැහැ. හැබැයි ආවල් ස්ථානයේ ආවල් ගොඩනැගිල්ලක් තියෙනවයි කියලා යම් කිසි කෙනෙක් අපට උපදේශයක් දීලා තිබුණොත් ඒ ස්ථානය වෙනකොට අපි ගොඩාක් උවමනාවෙන් බලනවා. ඒ උපදේශයට අනුව ගොඩනැගිල්ල ඕ ඒ සිද්ධිය අපට සම්බ වෙනවා. හැබැයි ඒක හොඳට මතක තිනවා. එහෙනම් අපි උවමනාවෙන් යමක් කරනකොට ඒ උවමනාවෙන් ඇතිවෙනා වූ පීඩණය මේ චක්කුවෙන් එළියට විසිරිලා අපි අරමුණු කරන ඒ වස්තුවට ගින් වැඩිලා පරාවර්තනය වෙලා ඒ වස්තුවේ සියලුම තොරතුරු ටික අර තරංගේ අරගෙන ඇවිල්ලා මේ ඇස්වල තින තුඩේ ඒ අග්ගිසට වැදුනාම ඒක සංඥාවක් වශයෙන් ඇතුල් වෙනවා. මේ සිටින සියලුම ස්වාමින් වහන්සේලාගේ ඇස් දෙක කළු පාට පටියකින් වසලා ඇපල් ගෙඩියක් නාය ළඟට ගෙනල්ලා අපේ හතේ තියෙන්නේ මොනවද කියලා ඇහුවොත් ඔබ වහන්සේලාට කියන්න පුළුවන් මේක ඇපල් ගෙඩියක් කියලා. ඉමීන්සරේ ඇපල් ගෙඩිය අයින් කරලා අපි ගන්නවා කෙසල් ගෙඩියක්. දැන් ඇපල් ගෙඩිය බවට විශ්වාසද කියලා අහනකොට නෑ දැන් කෙසල් ගෙඩියක් තියෙන්නේ. එහෙනම් වසා තිබෙන ඇස්වලින් කිසිම දෙයක් නොපෙනුණා නම් මේ කෙසල් ගෙඩියත් ඇපල් ගෙඩියක් කොහොමද තේරුම් ගත්තේ? ඒ ඥාණය පාළ වුණේ කොහොමද? එහෙනම් මේ නාසය කියන ඒ ඉන්ද්‍රිය ඒ ඥාණය මේක ප්‍රත්‍යක්ෂ කළා. එහෙනම් අපට පෑදිලි මේ සෑම වස්තුවක් තුලින්ම යම්කිසි පණිවිඩයක් එළියට නිකුත් වෙන බව. විද්‍යාවෙන් ඔප්පු කරනවා මේ ලෝකේ සෑම අණුවක්ම භ්‍රමණය වෙන බවත් භ්‍රමණය වෙන නිසා ඒ වස්තුවෙන් ශේවීමක් ඇති වෙලා එයාගේ සියලුම තොරතුරු ටික අර ශේවෙන තරංගය තුල පැවතිලා ඒක විසිරලා යන බව. මිනිසෙකුගේ සෛල වලින් ලක්ෂ ගණන් කෝටි ගණන් දවසකට කැඩිලා බිඳිලා ඒවා පොළවට වැටෙනවා. මිනිසෙක් යම්කිසි තැනක දවස් දෙකක් වාඩි වෙලා නැගිටලා ගියාම ඒ මනුස්සයාගේ කුයිලය එතන තියෙනවා. කුයිලය කියන්නේ තමන්ගේ කයෙන් ඇලිච්ච සෛල. එහෙනම් මේ ඇපල් ගෙඩියේ සෛල භ්‍රමණය වෙන නිසා ඒ භ්‍රමණය වෙන ඇපල් ගෙඩියේ සෛල මේ වායුගෝලයෙන් ගමන් කරලා නාසය කියන ඒ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ වුණා මේක ඇපල් ගෙඩියක් බව. කෙසෙල් ගෙඩියටත් එහෙමයි. එහෙනම් මේ හැම වස්තුවකින්ම සෛල භ්‍රමණය වෙලා පණිවිඩය එළියට විසිරෙනවා. එයාගේ සියලුම තොරතුරු ඒ තරංගය තුල පවතිනවා. එහෙනම් අපට යම්කිසි පොල්ගාක් දකින්න අවශ්‍ය නම් යම්කිසි වස්තුවක් දකින්න අවශ්‍ය නම් අපි ඒ වස්තුව දකින්න ඕනේ කියලා උවමනාව ඇති කරනකොට මේ කයෙන් පීඩනයක් ඇති වෙලා අපේ චක්කුවෙන් තරංගයක් එළියට විසිරලා ඒ වස්තුවට ගින් වැදිලා ඒ වස්තුව භ්‍රමණය වෙලා එළියට දාන තරංගයත් එක්ක මිශ්‍ර වෙලා මේ තරංගයට අර තරංගය අනුගත වෙලා පරාවර්තනය වෙලා නැවත චක්කුවේ ඒ සෛලවල තුඩට මේක පීඩනයක් සංඥාවක් වශයෙන් ලැබෙනකොට අර වස්තුවේ තොරතුරුත් එක්ක තමයි ලැබෙන්නේ. ලැබුණාට පස්සේ මේ චක්කුව තුල පිටිපස්සෙන් තියෙනවා චක්කු ප්‍රසාදය කියලා මුම්පෙලි ඇටයක් විතර පුංචි ප්‍රමාණයක්. ඒ චක්කු ප්‍රසාදයට මේ පණිවිඩය ලැබිලා ඒ චක්කු ප්‍රසාදයේ කම්පණයටපත් වෙලා ඒ චක්කුවේ මීට කලින් ගොඩාක් දේවල් දැකලා තියෙනවා. ගොඩාක් තොරතුරු ගබඩා වෙලා තියෙනවා. ඒ තොරතුරු මේකට අදාළ තොරතුරු තියෙනවා නම් එයා වහාම ඒ තොරතුරු එළියට විසි කරනවා. අපි දන්නවා මේ ලෝකේ යම්කිසි වාජනයකට මොනවාරි දෙයක් වක් කෙරුවාම ඒ දියර ඒ වාජනේ පුරාම පිරෙනවා. සම්පූර්ණයෙන් පිරුණාට පස්සේ බිඳුවක්වත් දාන්න බැරි නම් නැවත බිඳු 250ක් විතර පිරිච්ච භාජනයකින් ඒ බින්දු 250 මේ භාජනයට වක් කෙරුවොත් ඒකාන්ත වශයෙන්ම භාජනයෙන් බින්දු 250 පිටතට ගලාගෙන යනවා. එනනම් මේ චක්කුවේ තියෙන තොරතුරු වලට යම්කිසි තොරතුරක් දැම්මාම ඒකට අදාළ කලින් තියෙන තොරතුරු එළියට යනවා. ඒ වෙනුවට මේක තැම්පත් වෙනවා. අලුත් වෙනවා පණිවිඩේ. එහෙනම් ඒ තොරතුරු මේ කය පුරාම විසිරිලා විඥානයත් එක්ක සැසඳනාම විඥානය කියනවා මේකට කියන්නේ පොල්ගා. මේකට කියන්නේ බස් රථය. එහෙනම් මේ විදිහට ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂ කරනවා. එහෙනම් මේ විදිහට මේ චක්කුව මේ නාම රූප වලින් ගන්නා වූ සියලුම තොරතුරු පණිවිඩ තමන්ගේ චක්කු ප්‍රසාදය තුල තැම්පත් කරගන්න එක තමයි මේ චක්කුවෙන් කරන්නේ. එහෙනම් අපි මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් ඉස්සෙල්ලාම අපි තෝරා ගන්න ඉන්ද්‍රිය තමයි මේ S2. S2 පියාගෙන අපගේ සිය එහෙම නැත්නම් අපගේ සිත ඇස්මත රඳවලා ඇස්මත පීටලා සියෙන් ඉතියාම අපි දන්නවා සිත පවතින්නේ කොතනද එතනට ප්‍රාණ අණු සියල්ලම ඇදිලා එන බව තුවාලයක් වෙච්ච තැන අපි සී කරනවා නම් ඒක මෙනෙහි කරනවා නම් අපේ ਸਰවාංගය පුරාම තියෙන ප්‍රාණ අණු ටික ඒ තුවාලයට ඇදිලා තුවාලයේත් එක්ක සම්බන්ධ වෙලා ඒ තුවාලයේ පට්ටිකා වලින් අරක ඉක්මනට සනීප වෙනවා. ප්‍රාණ ශක්තිය අඩු නම් තුවාල වේලෙන්න වෙලා යනවා. ප්‍රාණ ශක්තිය අඩු නම් ලෙඩ රෝග සනීපයන් වෙන්න කල් යනවා. ප්‍රාණ ශක්තිය වැඩි නම් තුවාලයක් සනීප වෙන්න විනාඩි දෙකක් තුනක් ඇති. රෝගයක් සනීප වෙන්න පැය 24ක් ඇති. එහෙනම් මේ ප්‍රාණ ශක්තිය මේ ඇස්මතට ගෙනල්ලා ඇස්මත ගොඩ ගැසීමේ ක්‍රමවේදයක් තමයි මේ භාවනාව තුළින් කරන්නේ. එහෙනම් යටිපතුලේ ඉඳලා ඉසමුදුන දක්වාම තියෙන මේ ප්‍රාණ තරංග මේ ප්‍රාණ අණු හැම එකක්ම මේ සිතත් එක්ක එකතු වෙලා මිශ්‍ර වෙලා මේ ඇසේ තියෙන දෝෂ හැම එකක්ම නිර්දෝෂ කරනවා. එහෙනම් ප්‍රාණ ශක්තිය වැඩි වෙනකොට මේ ඇසේ ජීවය වැඩි වෙනවා, ආයුෂය වැඩි වෙනවා. එහෙනම් කැඩිච්ච, තැලිච්ච, බිඳිච්ච සෛල හැම එකක්ම අයින් කරලා නැවත ලේ මෙතනට ගෙන්වාගෙන ඒ ලේ වලින් පට්ටිකා හදලා නැවත අලුත් සෛල නිර්මාණය කරලා අර මොට්ට වෙච්ච තුර වලට අනුව අලුතෙන් උල් වෙච්ච සෛල හදලා දුර පෙනීමේ ප්‍රශ්නෙත් විසඳෙනවා ළඟ පෙනීමේ ප්‍රශ්නෙත් විසඳෙනවා අපි එක දෙයක් මතක තියාගන්න අවශ්‍යයි අපගේ ජීවිතය තුළ අපි ඉපදෙනකොට අපගේ ඇස් දෙක හොඳට පෙනුණා නම් ඇස්වල දෝෂ කිසිසේත්ම නොතිබුණා නම් දැන් දෝෂ පැමිණෙන්නේ ඇයි? දුර පේන්නේ ළඟ පේන්නේ අකුරු බලනකොට කඳුළු වෙනවා අවුව බලනකොට අමාරුයි කලන්ත ඇදෙනවා බොඳ වෙලා පේනවා දැලක් වාගේ එකක් වෙලා ඇස්වල යම් යම් දෝෂ සුදු බැඳිලා මේ විදිහට අපි নানা ප්‍රකාර දෝෂ අපේ ඇස්වලින් අපි ප්‍රකාශයටපත් කරනවා නම් මේ හැම එකක්ම తాවකාලිකව ඇතිවෙච්ච ඒවා නේද? නිරෝගිමත් ඇස්වලට පස්සේ ඇතිවෙච්ච රෝගී ඇස් දෙකක් නේද මේක තියෙන්නේ? එහෙනම් මේක නිරෝගීභාවයට පත්ුන් නැත්තේ ඇයි? එහෙනම් අපේ කයේ යම්කිසි අඩුවක් තියෙනවා. පුංචි කාලේ ඇස්වල සෛල මැරෙනවා. ඇයි මේ නාම රූප දකින්නකොට මේ ගනුදෙනුව කරනකොට අනන්ත අප්‍රමාණ සෛල කැඩිලා, තැලිලා, මැරිලා, පොඩි වෙලා ඒක බයිස්රාවිය වෙලා නැවත අලුත් සෛල ලේබලින් අදා ගන්නවා. මේ සෛල හදනකොට වර්තමානයේ ඒ කය දකිනවා මේ සෛලිය අදන්න යම් යම් රසායනික ගුණ නැහැ. එදා විටමින් වර්ග පරිපූර්ණව තිබුණා. රසායනික ද්‍රව්‍ය හැම එකක්ම අංග සම්පූර්ණව තිබුණා. ඒ නිසා නිරෝගිමත් අංග සම්පූර්ණ හොඳ තත්වයෙන් යුක්ත සෛල හදන්න පුළුවන්කම තිබුණා. අද ලේවල යම් යම් රසායනික ගුණ නැහැ. විටමින් ಜಾති අඩුපාඩු ඒ නිසා නිරෝගිමත් දීර්ඝායුෂ තියෙන හොඳ පුෂ්ටිමත් සෛල හදන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ සෛලවල తত্ত্বය ඊන වෙලා බාල වෙලා ඒ නිසා පෙනීමේ දර්ශනය වෙනස් වෙලා. එහෙනම් මේ සෛලවල తত্ত্বය වැඩි කරන්න මේ නිරෝගීභාවය අදන්න ඒ අඩුපාඩුව පරිපූර්ණ කරන්න අපට පුළුවන් අපේ සිත ඇස්මත රැඳෙව්වාම පීටලා තිබ්බාම මුළු ਸਰවාංගයේම තියෙන සියලෝම ප්‍රාණ අණු ටික මේ ඇස් වලට ඇවිල්ලා මේ ඔක්කොම ප්‍රාණ අණු ටික සෛල වලට න්‍යාස්තියට ගින් අනුගත වෙනවා. න්‍යාස්තියට ගින් අනුගත වෙච්ච ගමන් මේ න්‍යාස්තියෙන් තේරුම් ගන්නවා මේ මේ කරුණු මේ මේ කරුණු වලට අදාළ දේවල් අඩුයි කියලා. එතකොට අපේ කය තුලින් බේත් නිෂ්පාදනය කරන ක්‍රමයක් තියෙනවා. අපි දන්නවා විස බීජයක් ඇතුල් වුණාම යම් යම් අසනීප තත්ත්ව ඇතුල් වුණාම ඒ අසනීප වලට බේත් හදන්නේ කයෙන්මයි. මේ කයට විශාල දැනුමක් තියෙනවා. එම්බ්‍රිසාව ඇදුනාම, උණ ඇදුනාම, පාචනය ඇදුනාම, වමනය ඇදුනාම, පෙනාලු වල දූවිලි බැඳුනාම මේ හැම රෝගයකටම මේ කය විසින් ප්‍රතිකාර දන්නවා. දොස්තර මාත්‍යේ දැනුමටත් වඩා දහස් ගුණයක දැනුමක් මේ කයට තියෙනවා. ඒගොල්ල මේ ලේවලින් අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අරගෙන මේ කයේ සෛලවල තැම්පත් වෙලා තියෙන රසායනික ද්‍රව්‍ය අරගෙන ඒගොල්ල බේත හදලා මේ අසනීපය සනීප කරනවා. එහෙනම් මේ ප්‍රාණ අණු කයේ විසිරලා තියෙන ස්වභාවයෙන් අපි එක තැනක ඒක රාශි කරාම මුළු ਸਰවාංගයේම තියෙන විශේෂ ಗುಣධර්ම එහෙම නැත්නම් ඒ සියලුම අවශ්‍ය සංඝටක හැම එකක්ම ඇසට ගෙනල්ලා ගොඩ ගන්නකොට ඒ අවශ්‍ය හැම දෙයක්ම ඇස ලබා ගන්නවා. ඒගොල්ලන්ට නිරෝගිමත් හොඳ තත්ත්වයෙන් යුක්ත මනසයිල හදන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඇස ගොඩාක් නිරෝගිමත් භාවයටපත් වෙනවා. අපි දන්නවා මිනිස්සෙගේ පරමායුෂ 120යි. ඒක දැනගත්තේ කොහමද? රතිරුදු රාණුවක ආයුෂ 120යි. රතිරුදු රාණුවක් අවුරුදු ලක්ෂයක් තියෙනවා නම් ඒකේ ආයස අවුරුදු ලක්ෂය නම් කිසිම සැකයක් නැහැ. අද වර්තමානයේ මිනිසෙකුගේ පරමාවිස වෙන්නේ අවුරුදු ලක්ෂයයි. එහෙනම් රතිරුදු රාණුවක් පවතින කාලයට අනුව තමයි මේ ආයුෂ තීරණය වෙලා තියෙන්නේ. එහෙනම් අද වර්තමානයේ අපේ රතිරුදු රාණුවක් පවතින ආයුෂය 120යි. එහෙනම් මේ 120ට අනුව අපි දින 120ක් මේ භාවනාව කළ යුතුයි. ඇසේ දෝෂ සම්පූර්ණයෙන්ම නිර්දෝෂ වෙනවා. එහෙනම් අපි දිනපතා මේ භාවනාව පැයක් විතර වඩනවා නම් දින 120ක් යනකොට අර පුංචි කාලේ හොඳට පෙනුන කිසිම ගැටලුවකින් දෝෂයකින් තොරව නිරෝගිමත් ඇස් දෙකක් අපට නැවත ලබා ගැනීම හැකියාව තියෙනවා හේතුව අපට අවශ්‍ය මේ සෛලවල දෝෂ නිර්දෝෂ කරන්න මිසක් අලුතෙන් ඈත් හදන්න අවශ්‍ය නැහැ යම්කිසි මිනිසෙක් මේ ලෝකේ ඉන්නවා නම් එයාට වාහනයක් අවශ්‍ය නම් එයා කල යුත්තේ මොනවද වාහනයක් ගන්න එක. ඒ වාහනය යම්කිසි හේතුවක් නිසා කඩතොල වුණා නම්, ඊරුණා නම්, දෝෂයක් අටගත්තා නම්, එයාට නැවත වාහනයක් ගන්න අවශ්‍ය නැහැ. වාහනේ අරගෙන ඉවරයි. දැන් එයාට තියෙන දෝෂ නිර්දෝෂ කරන්න. එහෙනම් මේ ඇස් දෙක නැත්තම් තමයි ඇහැ හදන්න ඕනේ. අපට පුංචි කාලේ අපේ කර්මානුරූපීව අපට ඇස අම්බෙලා. දැන් තියෙන්නේ පුංචි දෝෂයක්. එහෙනම් දෝෂය නිර්දෝෂ කරන්න තවත් ඇස් දෙකක් ගන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි කණ්ණාඩියක් පළඳනවා කියලා කියන්නේ එයා තවත් ඇස් දෙකක් ගන්නවා. කාච මාරු කරනවා කියන්නේම එයා තවත් ඇස් දෙකක් ගන්නවා. එහෙනම් වාහනේ අයින් කරලා තවත් වාහනයක් ගන්නවා කියන්නේ ඒක අනුවණකමක්. පියන වාහනේ දෝෂේ නිර්දෝෂ කළාම අපට මේක නඩත්තු කරන්න හරි ලේසියි. ඒක අලුතෙන් ගත්ත වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. එනම් මේ ප්‍රාණ අණුවල ධාරිතාව අඩුවීම ඉන්ද්‍රියන් වල දුර්වලකම ඉන්ද්‍රියන්ගේ බැලවීනකමට හේතුවක් වෙලා තියෙනවා. එහෙනම් මේ චක්කුව තුළ තියෙන ප්‍රශ්නය නිර්දෝෂ කරන්න පුළුවන්. මේ චක්කුවේ තියෙන ධාරිතාව වැඩි කරන්න පුළුවන්. පියවි ඇසට ගොඩාක් දේවල් පේන මට්ටමට අදන්න පුළුවන්. තථාගතයන් වහන්සේට ඇතම්ම ගව් ගානක් පෙනුන බවට සාක්ෂි තියෙනවා. එහෙනම් මේ හැම එකක්ම සෛල නම් උකුස්සාට විතරක් වැඩිපුර පේන්නේ ඇයි? සමහර සත්තුන්ට ඇතැම්ම ගව් ගණනාවක් පේන්නේ කොහමද? එහෙනම් ඒ සෛලවල තියෙන විශේෂත්වය මොකද්ද? ඒගොල්ලෝ ගන්නෙ මේ පටවෙන් ඇදිච්ච කොළ, ගෙඩි, පොතු, මල් නේද? එහෙනම් මේවා ආහාරයට ගන්නවා වාගේ නේද අපිත් ආහාරයට ගන්නෙ. අපි බත් කිල්ල කිව්වට බත් නෙමෙයි ඒවා ධාන්‍ය. ඒවට අපි කියනවා වී කියලා. එහෙනම් බතුත් ධාන්‍ය නම් ඒකට අදන හැම එළවලුවක්ම පලාවක් නම් අපි බෝංචි කියලා අපි වෙන වෙන එළවලු වලින් කිව්වට හැම එකක්ම ගස්වල කොටස් නේද? එහෙනම් සාක ආ සත්ව ඇරුණාම මේකේ වෙන ගන්න කිසිම දෙයක් නැහැ. අපි මේ බත් කියලා කියන්නේ සම්පූර්ණ සාකබක්සික ආහාර. බත් කියන්නේ ව්‍යංජන කියන්නේ පපඩම් කියන්නේ මේ හැම එකක්ම සාකහාර හේතුව පපඩම් වලට පිටි හදලා තියෙන්නේ සාක වලින් ගත්ත කොටස් වලින්. එහෙනම් අපට අම්බෙන හැම ධාන්‍යයක්ම සාකහාර අපි පාන් කියන්නේ ඉදියප්ප කියන්නේ තෝසේ කියන්නේ පිට්ටු කියන්නේ මේ හැම එකක්ම ධාන්‍ය නේද? පාන් පිටි හදන්නේ ධාන්‍ය කුඩු කරලා පිටි කරලා නේද? එහෙනම් මේ හැම එකක්ම සාක කොටස් නම් මේ සාක කොටස් ගන්න අර උකුස්සට එච්චර පේන්නත් උසස්ම ජීවියා වෙන මිනිස්යාට මේ අවමයෙන් පේන්නත් මොකද්ද මේක තුල තියෙන ලෝකෝත්තරතාවය කියලා බලනකොට ඒ පක්ෂීන්ට වැඩිපුර පේන්නේ පක්ෂීන්ගේ ඒ අස්තියේ තියෙන එහෙම නැත්නම් ඒ අක්ෂියේ තියෙන විශේෂත්වය. ඒ කණිනිකාවේ තියෙන යම්කිසි විශේෂ හැකියාව අපේ අක්ෂියේ නැහැ. අපේ කළු ඉන්ද්‍රියේ නැහැ. එහෙනම් අපේ ඇස්වල ඒ දෝෂය අපට හදන්න පුළුවන් නම් අපටත් ඒ විදිහට පේනවා. ගොඩාක් තපෝ වනවල තපස්වරු ඉන්නවා වතුර දිහා බලලා කියන ලොකු මාළුවෙක් ඉන්නවායි කියලා. හැබැයි මාළුවේ තියා මොකවත් පේන්නේ වතුර බොරයි. මොකවත් පේන්නේ හැබැයි තාපසයා කියන අරියට මගේ ඇඟිල්ලට කෙලින් යට මාළුවෙක් ඉන්නවයි කියලා. තවත් එක්කෙනෙකුත් කියනවා ඒ මාළුවා කලබල වෙලා ඉන්නේ. ශබ්ද හැයෙනවා, කම්පන දැනෙනවා. දැන් මේ මාළුවා පොඩ්ඩක් ඉදිරියට යනවා කියලා. එහෙනම් මේ වතුර යට අවර්ණයෙන් යුක්ත මේ වතුර යට මේ මාළුවා දැක්කේ කොහමද? එහෙනම් මේ ඇස්වලට මේ වතුර ඇදිලා තියෙන ක්‍රමවේදය පෙනිලා අපි දන්නවා මේක සම්පූර්ණයෙන් වැහිලා තියෙනවා කියලා නෑ. මේ වතුර හයිඩ්‍රජන් දෙකකුයි ඔක්සිජන් එකකුයි ඇදිලා තියෙන්නේ. H2O කියලා කියනවා විද්‍යාවෙන්. එහෙනම් මේ හයිඩ්‍රජන් කියන අණුවයි ඔක්සිජන් කියන අණුවයි ඒක රාශි වෙලා ඇදුනා නම් වතුර ධාතුව හැම අණුවක් අතරම ඉඩසක් තියෙනවා. අපි කොච්චර ලස්සන්ට ගෙවල් හදලා, බිත්ති හදලා, කපරාදු කරලා, උණු මැදලා තිබ්බට මේ හැම එකක්ම සිදුරු මේ හැම එකෙන්ම අනිත් පැත්ත පේනවා. වතුර දාපු ගමන් අනිත් පැත්තට කාන්දු වෙනවා, තෙතමනේ දැනෙනවා. එහෙනම් මේ ජල අණු වලට මෙච්චර ලස්සනට වැහිලා තින බිත්තියෙන් එයාට යන්න පුළුවන්කම තිබුණා. එහෙනම් මේ ජල දිහා බලනකොට අණු දෙක අතරින් ඉඩසෙන් අර මාළුවා පේනවා. එහෙනම් මේ ඇසේ ධාරිතාව වැඩි වෙනකොට මේ ඇසට පුළුවන්කම තියෙනවා මේ ලෝකයේ ගොඩාක් දේවල් දකින්න. සාකවල පත්‍ර දිහා බලනකොට මේ පත්‍රවල මේ සාකසෛල ඇලිලා තියෙන ක්‍රමවේදය එකින් එකට බැඳිලා තියෙන ක්‍රමවේදය විනිවිද පේනවා. ඒවල තියෙන නාරටි පේනවා බලනාර තියෙනවා අනුනාර තියෙනවා අතුරුනාර තියෙනවා ඒවලෙන් වාතය ඒක තුලින් වතුර ඒවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මේවා පරිවාහණය වෙනවා ගමන් කරනවා පේනවා අන්වීක්ෂයක් අරගෙන ඇවිල්ලා මේ අපේ කයේ තියෙන මේ සමට ලං කරලා මේ කයේ තියෙන සෛල දෙක අතර තියෙන ඉඩස අඩි දෙකක් විතර ලොකු කෙරුවොත් මේ ලේ ගමනාගමනේ අපට පේනවා මේව ගලාගෙන යනවා පට්ටිකා තියෙනවා මේක තුල සුදු රුධිරාණු තියෙනවා රතු රුධිරාණු තියෙනවා විටමින් වර්ග තියෙනවා ග්ලූකෝස් තියෙනවා හැම එකක්ම මේ ගමන් කරනවා ගලාගෙන යන බව අපට දකින්න පුළුවන් හැබැයි අපේ ඇස් දෙකට ඇයි පේන්නේ නැත්තේ? හැබැයි මීට වඩා හොඳ සත්වයක් ඉන්නවා. අපි සාදුකාරය දීලා යට පින් දෙන්න ඕනේ. එයා ගොඩාක් වාසනාවන්තයි. එයාගේ නම තමයි මදුරුවා. ඒ මදුරුවා දන්නවා මේ සෛල දෙක අතර ඉඩස. ඒ ඉඩසේ ලේ යනවා. එයාගේ සුණ්ඩාව අරියට සිදුරෙන් දාලා ඒ ලේ නාලිකාවට බස්සලා ඒ ලේ බිඳුව අරියට උරලා ගන්නවා. එයාට පේනවා ලේ බිඳු වෙනම ඒ සෛල ඇතුළේ තියෙන ඉඩස වෙනම පේනවා. එහෙනම් මේ ඇස්වල තියෙන ධාරිතාව අඩු වෙලා ඒකේ ගුණත්වය අඩු වෙලා ඒ ප්‍රශ්නේ තමයි දැන් අපට ඈ පේන්නේ ඈ රිදෙනවා කඳුළු වෙනවා කියලා අපි කියන්නේ. එහෙනම් අපි මේ භාවනාව තුළින් අපි අපගේ සිත ඇස මත පීටලා අපි නැවත නැවත අපගේ ප්‍රාණ ශක්තිය ඇස මත ගොඩ ගහමු නම් ඇස මත අපේ ප්‍රාණ ශක්තිය ඒකරාශි කරමු නම් අපගේ ඇස්වල සෛලවල තියෙන ප්‍රාණ ශක්තිය ධාරිතාව වැඩි වෙලා අවශ්‍ය හැම ඒ රසායනික ගුණයක්ම මෙතනට ඇදිලා ඇවිල්ලා අපේ ඇස්වල තියෙන දෝෂභාවයන් නිර්දෝෂ වෙලා ඒ සෛල නැවත ප්‍රතිසංස්කරණය වෙලා ඒ පුංචි කාලේ පෙනුනා වාගේ නිරෝගිමත් යහපත් ඇස් දෙකක් අපට නැවත දායාද වෙනවා එහෙනම් පංචේන්ද්‍රිය භාවනාව තුළ මේ ඇස මත සිත පීඩනකොට සිත විසිරෙන්න දෙන්න එපා. සිත වෙන තැනකට ගියාම අර ඒකරාශි වෙච්ච ප්‍රාණ අණු ටික නැවත කය පුරා විසිරලා යනවා. එහෙනම් අපේ සිත එක අරමුණක තියන්න ඕනේ. එකම ඉරියව්වකින් අපි ඒක නැවත නැවත මෙනෙහි කරමින් පවතින්න ඕනේ. මේ විදියට ඇස මත සිත තියෙනකොට පංචේන්ද්‍රිය භාවනාව වෙනවද කියලා ඇහුවාම නෑ එහෙම එකක් වෙන්නේ නෑ. සතර සතිපට්ඨානය වෙනවා. අසමත සිත තබලා භාවනා කරනකොට අරමුණ එකයි නම් අපි චිත්තානුපස්සනාව වඩනවා නම් 100 වඩනවා කියලා කියන චිත්තානුපස්සනාව එහෙනම් අපි දන්නේම නැතුව සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවත් වැඩෙනවා. එහෙනම් සිත ඒක රාසි වෙනවා, සිත නිවෙනවා, අපේ ඇස්වල තියෙන දෝෂ නිර්දෝෂ වෙනවා. ඒ විතරක් නෙමෙයි සිත නිවෙනකොට ගොඩාක් අනවශ්‍ය අකුසල කර්ම එහෙම නැත්නම් දුස්සීල සිටිවිලි ඒ ಗುಣ හැම එකක්ම අපෙන් ඉවත් වෙලා යනවා. අපේ චරිතය අලංකාර කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ සිත අපේ ඇස්මත තබලා අපි සීය පීඩනකොට අපේ ප්‍රාණ අණු ප්‍රාණය කියලා කියන්නේ සීය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි අරමුණක සීයෙන් ඉන්න මොකද්ද මේ අරමුණේ 100න් ඉන්නවා කියලා කියන්නේ ප්‍රාණය අනුගත කරනවා. මේනම් මේ ඇස මත සිත පවත්නවා කියන්නේ පීඩනවා කියන්නේ අපේ ප්‍රාණ අණුව ඇසේ තැම්පත් කරනවා. ධාරිතාව වැඩි කරනවා. ඒ විදිහට ඇසේ ප්‍රාණය වැඩි වෙනකොට ඇසේ සෛලවලට මේ ප්‍රාණ අණු වැඩිපුර අන්තර්ගත වෙනකොට න්‍යාස්ටිගත වෙනකොට මේ අනිත් සෛලවලට වඩා මේ ඇස්වල සෛලවල විශේෂත්වයක් ඇදෙනවා. මොකද්ද මේ ඇස්වල සෛලවල සිහිය වැඩි? දකින්නකොට එයා දන්නවා දැක්ක බව. එහෙනම් එයාට කර්ම වළක්වා ගන්න පුළුවන් ඈවිසින් කර්ම වළක්වනවා. අපි පුංචි උදාහරණයක් සාකච්ඡා කරන්න කැමති මේ මොහොතේ අපේ කයට යම්කිසි කෙනෙක් ඉමේන්සරේ ඇවිල්ලා සීතලක් තියෙනවා. අපි දන්නවා මේ සීතල තිබ්බයි කියලා. කොහොමද දන්නේ? ඒ සීතල අපේ කය අඳුනගත්තා. ඒ වගේම අපි පුංචි ගින්නක් අරගෙන ඇවිල්ලා ගිනි අඟුරු කෑල්ලකින් පුච්චනකොට උඩ පැනලා ඈත් වෙනවා. අතට පොඩි ගින්නක් ලං කරනකොට අත ගස්සලා ඇදලා ගන්නවා. අත ගන්න ඕනේ කියලා අපි සිතුවද? අත ගන්න අදහස් කළාද? තීරණය කළාද? මොකවත් කළේ නැහැ. අත ගත්තට පස්සේ අපි දන්නවා අත පිච්චුණා. අනේ මම කිව්වේ නෑ ගන්න කියලා එයාම ගත්තා. එහෙනම් මේ කයේ සෛලවලට පුළුවන්කම තියෙනවා. මේ සංවේදී ස්නායු පද්ධතියට පුළුවන්කම තියෙනවා. ස්වයංක්‍රීය ස්නායු පද්ධතියට පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ට ඒකමතික තීරණයට ඇවිල්ලා ස්වයංක්‍රීයව තීරණයකට එන්න. එයා සිතත් එක්ක සාකච්ඡා කරන්නේ සිතෙන් එයා කිසිම අවවාදයක් මොකක් ගන්න එයා සිත වශයෙන් පත් වෙලා කටයුතු කරනවා හේතුව මේ ප්‍රාණ අණුව මේ සිත පුරා විසිරලා තියෙනවා මේ විඥානයේ අණුව තමයි ප්‍රාණය කියලා කියන්නේ එතකොට මේ ප්‍රාණය කියන මේ සිත එළියට ගියාම මැරුණා. ඇතුළේ තිබුණාම ජීවතුන් අතර ඉන්නවා. එහෙනම් මේ සිත ක්‍රියාත්මක වෙලා භ්‍රමණය වෙලා කය පුරාම මේ තරංගයේ විසිරිලා මේ තරංගයටත් ඒ තරංගය කියලා කියන මේ තනි තනි පුංචි අණුවටත් පුළුවන් ඉතලා වැඩ කරන්න. එහෙනම් අපේ සිතම හිතන්න අවශ්‍ය නැහැ. ඒ සිත විසින් ඇති කරපු සිතවිල්ල ඒ තරංගවල එකතුවක් ඒ අණුවලටත් පුළුවන් ස්වයංක්‍රීයව ඉතලා තීරණවලට එළඹෙන්න. එහෙනම් අපේ ඇසේ දකින්න නාම රූප නිසා අපි ලෝභ දේශ මොහොලට අවු වෙනවා නම් මේ වර්ණ වලට මේ වර්ණ න්‍යාය ධර්මයට අපි අවු වෙනවා නම් අපි මේක තුළ අකුසල කර්ම ගොඩගා ගන්නවා නම් මායයට කොටු වෙනවා නම් අපට වඩන්න තියෙන එකම භාවනාව පිළිසරණ තමයි මේ චක්කුවේ සිත පීඨන මේ චක්කුවේ සීය පීඨන පංචේන්ද්‍රිය භාවනාව එහෙනම් පංචේන්ද්‍රිය භාවනාව තුළ චක්කුවේ අපේ සිත පීඨලා මේ කසර්වාංගය පුරාම තියෙන අණු ටික ප්‍රාණ අණු ටික චිත්ත අණු ටික එකතු කරගෙන අවිලා සිතේ තැම්පත් මේ සිතේ ස්වභාවයට අනුව මේ චක්කුවේ තැම්පත් කරනකොට සිත වාගෙම මේ චක්කුවත් දැන් වැඩ කරන්න දක්සයි. ඇයි? චක්කුවෙන් ඇතිවන්නා වූ තරංග හැම එකක්ම චිත්ත වීතියි. ඒකට හේතුවක් තමයි සිත භ්‍රමණය වෙලා සිතවිලි ඇති කළා ඒ සිතිවිලි ප්‍රාණ තරංග වශයෙන් කය පුරා ක්‍රියාත්මක වුණා. මේ කය පුරා ක්‍රියාත්මක වෙන මෙච්ච චිත්ත තරංග මේ ප්‍රාණ අණු ටික ඇසේ තියෙන සෛලවල අනුගත කළාම න්‍යාස්තිගත කළාම මේ සෛලවලටත් පුළුවන් ඉතලා තීරණය කරන්න. දැක්ක ගමන් මම දැක්කයි කියලා සී කරන්න ඕනේ එයා කියනවා දැක්ක බව මම දැනගත්තයි කියලා. පේන බව දැනගත්තා මොනවද පෙනුනේ කොළ පාට පෙනුණා. කා පාට පෙනුණා රතු පාට පෙනුණා, නිල් පාට පෙනුණායි කියලා කියනවා. එහෙනම් අපේ සිත යම් කිසි දෙයක් සිතලා තීරණය කරනවා වාගේ මේ ඇසටත් පුළුවන් යම් යම් අවස්ථාවලදී සිත අරමුණු නොකොට සිතවිල්ලක් ඇති වුණොත් එයාට වාම ස්වයංක්‍රීය ඉතලා තීරණය කරන්න පුළුවන්. එහෙනම් අපි මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් අපේ සියලුම ප්‍රාණ අණු ටික ඒක රාසි කරලා මේ චක්කුව මත පීඩලා ඒ සිටිවිලි වල තියෙන චිත්ත තරංග අණු ටික මේ ඇස්වල තියෙන සෛලවල අනුගත කරලා න්‍යාස්ටිගත කරලා මේකට විශේෂ ඇකියාවක් දෙනවා. චක්කු ඥානයක් දෙනවා. එනම් මේ ඥානයක් වශයෙන් මෙයාට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේක තථාගත පණිවිඩයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන චක්කු ඥානං, ශ්‍රෝත ඥානං, ජීවා ඥානං, පොට්ටබ්බ ඥානං, මනෝ සංචේත ඥානං එනම් මේක ඥානයක් කියලා කියන්නේ මෙයාට හිතලා වැඩ කරන්න පුළුවන්. මෙයාට ස්වයන් තීරණ වලට එන්න පුළුවන්. මෙයාට ඉතන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. එහෙනම් ඒ ඥානීය දිනු කිරීමේ හැකියාව මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් අපට උරුම වෙනවා. එහෙනම් මේ ලෝකයේ යම්කිසි සත්වයක උප්පත්තියක් ලබනවා නම් එයා සංසාර දුකටපත් වෙනවා නම් එයාට තියෙන එකම ප්‍රශ්නය තමයි ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින් කර්ම ගොඩ නැති ඇසෙන එක. එහෙනම් 100න් හිටියාම කර්ණම ගොඩ නැගෙන්නේ නැත්නම් 100 අයිමි වෙනකොට 80 තුල තමයි එයාට උත්පත්තියට හේතුවක් ඇදෙන්නේ කර්මයක් නිර්මාණය වෙන්නේ. එහෙනම් මේ භාවනාව වැඩිම තුලින් අපේ චක්කුවේ 100 වැඩි වෙනවා චක්කුවේ ක්‍රියාකාරීත්වය ලෝකෝත්තරව මනාලෙස සැකසෙනවා නම් නිතරම ඒ චක්කුවට ගැටෙන සෑම සංඥාවක්ම එයා පාසුවෙන් අඳුන ගන්නවා නම් අන්න චක්කුවෙන් ඇතිවෙනා වූ කර්මවල ප්‍රතිශතය අඩු වෙනවා කර්ම ගොඩනගෙන අවකාශ එයාට අඩු වෙනවා. එහෙනම් ඉපදීමේ අවස්ථා අඩු වෙලා දුක් විඳීමේ ප්‍රමාණ අඩු වෙලා එයා සංසාර විමුක්තිය කරාපත් වෙනවා. එහෙනම් චක්කු කියලා කියන මේ එක ඉන්ද්‍රිය දීමු කිරීම තුළින් අපේ සංසාරේ ඉපදෙන්න තියෙන කෝටි ප්‍රකෝටි බවලින් කෝටි ගණනාවක් අපට අයිමි කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් කල්පනා කරලා බලමු අපගේ ජීවිත තුළ මේ ආයතන අයේ අඩුව හදන්න ඕනේ. මේ ආයතන අය එක ආයතනයක් තමයි මේ චක්කුව කියලා කියන ඇස මේ ඇස අපට උප්පත්තියෙන් ලැබෙනකොටම අපි নানা ප්‍රකාර කර්ම මේ ඇසත් එක්ක ගෙනාවා. එහෙනම් අපේ දෙමව්පියෝ විවාහ වෙලා මේ ලෝකෙට අපිව දරුවෙක් වශයෙන් බිහි කරනකොට එක අණුවකින් මේ කය නිර්මාණය වුණා නම් අපි දන්නවා එක පුංචි අණුවක් මවකුස තුල දෙකට කැඩිලා හතරට කැඩිලා අටට කැඩිලා 16ට කැඩිලා මේක 32කට කැඩෙනවා. ඒකට හේතුව තමයි මේ ග්‍රහලෝක මණ්ඩලය දෙතිස්මහා තලයකින් හැදිලා තියෙන නිසා අපි කොච්චර නව ග්‍රහ 12 ග්‍රහ 15 ග්‍රහ කියලා කිව්වට ඒම ග්‍රහයෝ නෑ මේක 32ක් තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරන දෙතිස්මහා තලය කියලා දෙතිස්මා තලයේම ಗುಣධර්ම සම්පූර්ණ වුණාම දෙතිස්මා පුරුෂ ලක්ෂණ පීඨනවා උන්වහන්සේ තථාගත. එහෙනම් අපි මේ දෙතිස්මා තලයකින් නිර්මාණය වෙච්ච ජීවියෙක් නිසා අපි මේ අණුව මෞකුසේ තිබෙන අණුව 32ට කැඩිලා ඒක කොඳුවට පෙළිය වශයෙන්පත් වෙලා පුංචි මස් වැදල්ලක් වශයෙන් තිබිලා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට මේකට විඥාණය ඇතුල් වෙනවා මේ විඥාණයත් එක්ක මේ කටයුතු කරනකොට මේ විඥාණයේ තැම්පතුවක් තියෙනවා අනුන්ගේ ඇස්වලට වහ දැම්මද බේත් වර්ග තියෙද්දී ඇර කන වෙන්න යම්කිසි අසුබ දෙයක් වක්කරුවද ඒ හැම එකක්ම විඥානේ තියෙනවා අනිත් අයගේ කකුල් කැඩුවද සත්තුන්ගේ කකුල් කැපුවද ඒ හැම එකක්ම විඥානේ තියෙනවා අනිත් අයගේ කන් වලට ලෝදියක් කෙරුවද දිවාල්ලලා පීයෙන් කැපුවද අනිත් අය ගස් බඳලා උඳ සීරු තැළුවද මේ ඔක්කම කරුණු ටික මේ විඥානේ තියෙනවා ඒ විතරක් නෙමෙයි අනිත්‍යයේ ඇස්වලට බේත් කරලා නිරෝගිමත් කළාද අනිත්‍යයට රසවත් ආහාර පාන දුන්නද අනිත්‍යයේ කන් වලට ප්‍රණීත ධර්මයේ දේශනා කළාද අනිත්‍යයේ කායික සුව පිණිස ආරණ්‍ය සේනාසන පූජා කළාද මේවත් මේ විඥානයේ තියෙනවා එහෙනම් අර පුංචි මස් වැදල්ල තුළ තියෙන මේ විඥාණයට අනුව අර කොටස් 32 එක එක කොටස් වශයෙන් බෙදිලා ඇස කන දිව නාසය සම සිත කියන ආයතන වලට බෙදිලා ඒක නැවත පුලප 32කට කොටස් වලට බෙදිලා මේක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනකොට අර සිතේ තියෙනවා ඇස සම්බන්ධයෙන් කර්ම ඒකට අනුව චක්කු ප්‍රසාදය හැදෙනවා. මේ සිතේ තියෙනවා කනට සම්බන්ධයෙන් තියෙන කර්ම ටික ඒඳ ගාහන සෝත ප්‍රසාදය හැදෙනවා. ඒ වගේම මේ නාසය තුල තියෙන ඒ සියලුම නාසය සම්බන්ධයෙන් කළා වූ අකුසල කර්ම ටික මේ විඥානයේ තියෙනවා. අපට පුළුවන් කෙනෙකුට අපහසුතාවයකට පත් කරන්න, කෙනෙකුට වේදනාවක් ඇති කරන්න, දුර්ගන්ධය පිට කරන්න. ඒ විතරක් නෙමෙයි පම්පාස් වෙන්නේ නැතුව, දත්මදින් නැතුව, කටගඳ ගන්න මට්ටමින් ගිහලා කෙනෙකුට කතා කරනවා අපි දන්නවා අපේ මුඛයේ ගඳයි. එන අයාගේ මූණට ලං කරලා කතා කරනකොට කලන්තය දෙනවා. ඒකෙන් අපි සන්තෝෂයක් විඳිනවා. මේ විදිහට නායත කරගත්තා වූ සියලුම අකුසල කර්ම නිසා ගාන කියන ඒ ප්‍රසාදය ඒ ගාන ප්‍රසාදයට අනුව ඇදෙනවා. එහෙනම් අපේ කයට යම්කිසි දෙයක් වෙන්න ඕන නම් විඥානයේ කය සම්බන්ධයෙන් කලේ මොනවද? සත්තුන්ට ගාලා තිනවා. එහෙනම් මිනිසුන්ගේ කන් අල්ලලා මිරිකලා තිනවා. මේ විදිහට මාංශ වලට කළා වූ සියලුම අකුසල කර්ම වලට අනුව ජීවා ජීවා ප්‍රසාදයේ සැකසෙනවා. එහෙනම් මේ විදියට පොට්ටබ්බය මනෝ සංචේතය මේ විදියට සෑම ආයතනයක් තුළම මේ ප්‍රසාදයන් අයක් නිර්මාණය වෙන්නේ ඒ විඥානයේ ආයතන අයට අනුව කර්මය පීටලා එහෙනම් උප්පත්තියම ඇස් පේන්නේ උප්පත්තියම කන් ඇෙන්නේ උප්පත්තියම අබ්බගත වෙලා උබ්බ උප්පත්තියම ගොළුෙක් වෙලා එහෙනම් මොකද්ද වෙලා තින්නේ විඥානය ඇතුල් වෙනකොට ඒ මෞකුස තුල ඒ අණුව තිබුණා ඒ අණුව කොටස් 32කට කැඩිලා කය නිර්මාණය වෙනකොට අර විඥානයේ තිබුණා එයාගේ කට සම්බන්ධයෙන් දිව සම්බන්ධයෙන් කර්මය උත්පත්තියෙන් මෙයාව ගොළුෙක් කළා. එයාගේ ඇස හදනකොට ඒ විඥානය පරීක්ෂා කරලා බලනකොට ඒ විඥානයේ තිබුණ ඇස සම්බන්ධයෙන් කර්මය උත්පත්තිය මෙයාව අන්ධ කළා. එහෙනම් මේ හැම එකක්ම කර්මානුරූපීව සැකසෙන්නේ අපේ විඥාණය අපි පරිස්සම් කරන්න ඕනේ. සෑම තප්පරයක් ගානෙම අපේ ආයතන අය ලෝකෝත්තරව අපි පාවිච්චි කරන්න ඕනේ. මේ ලෝක සත්‍යයේ කිසිම ආයතනයක් අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒවා විනාශ කරන්න හොඳ නැහැ. අසත්‍ය දේවල් පෙන්වන්න හොඳ නැහැ. අසත්‍ය දේවල් කියන්න හොඳ නැහැ. සුදුසු දේවල් දෙන්න හොඳ නැහැ. නුසුදුසු දේවල් කවන්න හොඳ නැහැ. නුසුදුසු දේවල් සිතන මට්ටමට වැඩ කරන්න හොඳ නැහැ. මේ විදිහට ආයතන 6 කරේ කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරනවා නම් අපේ ආයතන අය ගොඩාක් නිරෝගිමත්. ඒ ආයතන වල සුන්දරභාවය මේ ලෝකෙටම ප්‍රියමනාපයි. එහෙනම් අපේ මේ චක්කුව ගැන අපි දැනගත යුතු විද්‍යාත්මක කරුණු මේ චක්කුව ඇදිලා තියෙන ක්‍රමවේදය මේ චක්කුව අපට ලැබිලා තියෙන ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය එනම් අපගේ ජීවිත කාලය තුළ මේ චක්කුවේ තියෙන කර්ම නිදාස් කරන්න පුළුවන් මේ කර්මවල තියෙන ප්‍රතිඵල අවෝසි කරන්න පුළුවන් මේ කර්මවලින් පේන දුර ප්‍රමාණයේ තියෙන දෝෂ නිර්දෝෂ කරන්න පුළුවන් නිරෝගීභාවය දෙන්න පුළුවන් එහෙනම් අපි පංචේන්ද්‍රිය භාවනාව තුළින් නැවත නැවත අපේ චක්කුව මත සිත පීටලා අපේ ප්‍රාණ අනු චක්කුව මත ඒකරාශී කිරීම තුළින් අපේ චක්කුවේ ක්‍රියාකාරීත්වය මනාල කොට සැකසিলা නැවත අලුත් සෛල නිරෝගිමත් සෛල හොඳ තත්වයෙන් යුතු මනා සෛල ඇදිලා මේ චක්කුවේ තියෙන සියලුම දෝෂ නිර්දෝෂ වෙලා චක්කුවේ සෛලවල වැඩිපුර ප්‍රාණ අණු තැම්පත් වෙලා තියෙන නිසා එයා වහාම මේ ලෝකයේ තියෙන දේවල් දකින්නකොට ප්‍රත්‍යක්ෂ කරනවා සිතට හරි පාසුයි එයා දකින්න දේවල් දැනගන්න. එහෙම නැත්නම් ඇසට දැනෙන දේවල් මොනවද කියලා සිත වේසෙන්න ඕනේ, ගොඩාක් විඩාවටපත් වෙන්න ඕනේ ඒක ප්‍රත්‍යක්ෂ කරන්න. එහෙම වුණොත් අපට මේ කාලය ගොඩාක් විනංගු කරන්න සිද්ධ වෙනවා. කාලය ගොඩාක් කැප කරන්න සිද්ධ වෙනවා. සීය වැඩි කරලා ඒ සිත කරනකොටගෙන පංචේන්ද්‍රියන් 100ටපත් වීමේ ඒ ක්‍රමයට වඩා ගොඩාක් පාසු ක්‍රමයක් තමයි අපගේ සිත මේ ආයතන පාත් එක්ක කරන්නා වූ කාර්යය ඒ ඒ ආයතන වලින් දායකත්වය වැඩි කිරීම. අපි දන්නවා යම්කිසි වැඩක් කරනකොට අපි තනියෙන් එකතු වෙලා විශාල වැඩක් කරන්න යනකොට අපට විශාල ශක්තියක් යදවන්න ඕනේ. ඒ සඳහා කැපවීම වීරිය විශාල වශයෙන් තියෙන්න ඕනේ. ඒත් යම්කිසි කාර්යයක් අපි සිදු කරනකොට පස් දෙනෙක් හය දෙනෙක් ඒක රාශි වෙලා අපට උදව් කරනවා නම් ගමක් එකතු වෙලා ඒක රාශි වෙනවා නම් ඒ කාර්යය බොහොම පාසයෙන් අපට ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් මේ ආයතන පහ සිත විසින් සම්පූර්ණයෙන්ම අදනවට වඩා මේ ආයතන පහේ දායකත්වය වැඩි කිරීම සිතේ ක්‍රියාකාරීත්වයට වඩාත්ම පාසු බවට පත් වෙනවා. එහෙනම් අපි මේ චක්කුව මත සීය පීඨලා සිත ඒ මත පවත්තලා අපි මේ ප්‍රාණ අණු ඒ ඇස මත එකතු කරලා ඒ ඇසේ අණුවල එහෙම නැත්නම් ඒ න්‍යාස්ටි වල අනුගත කරලා මේකේ 100 වැඩි කරනකොට අපි මොනවද දැක්කේ කියලා හිතන්න කලින් ඇස කියනවා මම මේ වගේ දෙයක් මට පේනවා කියලා. පේන බව දැනගන්න විතරයි සිතට ඕනේ. මොනවද දැක්කේ කියලා ඔයන කාලයට ඉතුරුයි. ඒ වගේ අපට මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් අපේ ආයතන පහේ 100 වැඩි කරලා ඒ ආයතන පාම ස්වයංක්‍රීයව චිත්තානුපස්සනා වඩන ක්‍රමවේදය ඇති කළොත් අපට ප්‍රත්‍යක්ෂ කිරීමේ අවශ්‍යතාව විතරයි සිතින් කරන්න ඕනේ. එහෙනම් අපි මේ දේවල් හරියට වෙලා තියෙනවද? කට්ටිය හරියට තම තමන්ගේ කොටස් කළාද කියලා පරීක්ෂා කරලා බලනවා වාගේ ඇස කන දිව නාසය සම කියන මේ ආයතන පයෙන්ම මොනවද මේකේ කරලා තියෙන්නේ මොනවද ඒගොල්ලෝ දැකගත්තේ ආගත්තේ බලාගත්තේ දැනගත්තේ කියලා මේවා පරීක්ෂා කරන්නට විතරයි අපට අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් අපගේ චක්කුවේ සීය වැඩි කරන්න පුළුවන් අනිත් ආයතන වල සීය වැඩි කරන්න පුළුවන් ඒ සීය තුළින් බොහොම ඉක්මනට කර්ම රැස් කරන එහෙම නැත්නම් ඉපදීමේ අවශ්‍යතාවය ගොඩ නැගෙන ඒ කාර්යාවය අපිට නවත්තලා දාන්න පුළුවන් එහෙනම් චක්කුවෙන් ඇතිවෙන කර්ම ප්‍රමාණය අඩු වෙනවා චක්කුව නිසා ඉපදෙන වාර ගන්න අඩු වෙනවා චක්කුව නිසා ඇතිවෙන්න තියෙන දුක් ප්‍රමාණය අඩු වෙනවා එහෙනම් මේ භාවනාව ගොඩාක් විද්‍යාත්මකයි. එහෙනම් මේ භාවනාව තුළින් අපට තියෙන සියලෝම ඇස්වල තියෙන රෝග නිවාරණය කරන්න පුළුවන්. ඇස්වල පෙනීම වැඩි කරන්න පුළුවන්. කර්ම අඩු කරන්න පුළුවන්. ඇස් සම්බන්ධයෙන් ඇතිවෙනා දුක නැති කරන්න පුළුවන්. එහෙනම් මේ ලෝකෝත්තර කමඨාන මේ භාවනාව පුළුවන් පුළුවන් විදියට නැවත නැවත කරලා චක්කුවෙන් ඇතිවෙනා සියලුම කර්ම අවෝසි වේවා චක්කුව කරන කොටගෙන නැවත උත්පත්තියක් නොලැබේවා මේ කමඨාන මට නිර්වාණය පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.